ලොකු ස්වාමීන් වහන්සේ වෙත සතිමත් සක්මන සවස පහවන විට කළුවර වී ඇත. එම නිසා ගේ ඇතුලේ සක්මන තෝරා ගතිමි. ගේ තුල තද නිහඬ බවක් ඇත. ඒ උපයෝගී කරගෙන සක්මන ආරම්භ කළෙමි. පියවර 50 පමණ දුර කිහිප වරක් වේගයෙන් ඇවිද ගොස් කාමරය ළඟ හිටගෙන හිටගෙනම ඉන්නා කය දෙස බලා වම දකුණ ලෙස පියවර මාරු කරමින් ඉදිරියට තැබුවෙමි. අද දින කය පාදයට එසවිය නොහැකි තරම් බරක් දැනේ. මාගේ ශරීරයේ සිහින්ය. මෙතරම් බරක් කුමක්ද? සිතමින් හෙමින් ඇවිද ගියෙමි. ටික වේලාවක් යන විට කය ලිහිල් වී ඇවිදීම පහසු විය. දෙපා මතම හිත පිහිටුවා ඇවිද ගියෙමි. කයේ බර පාදවලට යද්දී විලුඹ යටිපතුල හා ඇඟිලි හොඳින් ඇදී ටයිල් මත තැන්පත් වන්නේ කයේ සම්පූර්ණ බර දැරීමටය. මෙසේ පය වෙත සතිමත්ව විනාඩි 45ක් සාර්ථක සක්මනක් සම්පූර්ණ කළෙමි. සතිමත් පර්යංකය. සක්මනට පසු පර්යංකයට වාඩි වූයෙමි. වාඩි කරවා ඇති කය දෙස හිස් මුදුනේ සිට දෙපා දක්වා සිත යොමු කළෙමි. එවිට පියවි ඇසට පෙනෙන කෙස් ලොම් නිය දත් ඒ ආකාරයෙන්ම පෙනෙන්නට විය. ඒවා පිළිබඳ අනිත්‍යතාව මෙනෙහි කරමින් ටික වේලාවක් කල්ගත කෙරුවෙමි. එවිට ඉබේ වැටෙන හුස්ම වෙතට හිත යොමු විය. එවිට හුස්ම රැල්ල ඇතුළුව පිට වී යන යනු පැහැදිලිව බලා සිටියේ මුරකරුවා නගරයේ දොරටුව ළඟට ඇතුල් වන පිටවන අය මුර කරන ආකාරයෙනි. එම හුස්ම රැල්ලේ ආකාර හැඩරුව එමෙන්ම ගත වෙන කාල පරාසයන්ද සටහන් විය. සමහර ආශ්වාස දිගය, සමහරක් කොටය. ප්‍රශ්වාස හුස්ම රැලි ගෙවි යාමට වැඩි වේලාවක් ගනී. හුස්ම රැලි අතර පවතින ආකාශයද හොඳින් සටහන් විය. මේ ලක්ෂණ මෙනෙහි කරමින් ටික වේලාවක් කල් ගත කෙරුවෙමි. දැන් සිත අරමුණේ තැන්පත්ව ඇත. කය නිශ්චලය. පාදයේ මේස් දමා ඇති ඇඟිලි වලට ඉදිකටු තුනකින් ඉදි ඉදිකටු තුඩකින් අනින්නාක් වැනි වේදනාවක් දැනෙන්නට විය. සිත කය වෙත මෙහෙ වූ පසු පෙනී ගියේ. ඇරි ඇති ඇඟිලි තදින් සීතල වී ඇති බවකි. පොරෝණෙන් ඇඟිලි වසා ගතිමි. වේදනාව අවසන් විය. නැවතත් කයට සිත යොමු විය. එවිට කය බිමට පෙරලී ඇති අයුරක් පෙනෙන්නට විය. හොඳින් කයට සිත යොමු කර බැලූ විට පෙනී ගියේ හිස බිමට නැමී තිබෙනවා මිස කය පෙරලී නැති බවකි. එය චිත්ත මායාවක් බව තේරුම් ගතිමි. ජනේලය ළඟින් ලොකු හුලන්දාරාවක් ශබ්ද නගමින් හමායයි. එය එයට සමන් යොමු විය. වැඩි තැනකින් අඩු තැනක් පිරවීමට හමන එම සුළඟද ඇති වී නැති වී යන දෙයක් බව තහවුරු විය. මේ ආකාරයේ හුස්ම රැල්ල හා කය වෙත සිත පිහිටුවමින් පැය එකහමාරක් පමණ සතිමත් පර්යංකයක සිටියෙමි. කයේ අනිත්‍ය බවසේම ඇතිවන සෑම දෙයක්ම නැති වී යාමේ ධර්මතාවය අත්දකින්නට මෙම පර්යංකයේදී හැකිවිය. අඩුපාඩු පෙන්වා දෙන මෙන් නිල්ලමි. ඔබ වහන්සේට හා සියලු දෙනාට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමි. මෙල්බර්න් නුවරින් මේකේ අර ඉඳ ගන්නකොට දෙතිස් කුණපේ නිකන් ඇහෙන් පේනා වගේ පේනවා. ඊට පස්සේ ආනාපානෙ වැටෙනවා. මේ දෙතිස් කුණපේ පෙනීම සංකල්පයක්. ආනාපානෙ දැනීම යථාර්ථයක්. ඉතින් භාවනා මනසට පුළුවන් වෙන්නේ කවදද මේ යථාර්ථය සහ සංකල්ප අතර වෙනස. මට මේ දැනෙන අනිච්චන් දුක්ඛං අනත්තං නිකන් හිතේ සංකල්පයක්ද නැත්නම් ඇත්තටම අනිච්ච දුක්ඛ අනාත්තද කියලා අල්ලන්න නම් බෑ ගොයියෝ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් කියනවා අර යථාර්ථයේම හිත තියාගෙන කියලා ආනපානෙ වගේ දැක ගන්න පුළුවන් දෙයක. මම කියන්නේ දෙතිස් කුරුමේ නරක දෙයක් කියලා. නැත් ඒක යථාර්ථයක් නෙවෙයි ඒක සංකල්පයක්. ඉතින් ඒ යෝගාවචරයා මේ යථාර්ථය සහ සංකල්පය අතර වෙනස දැක ගන්න ගොඩාක් කල් යන්න ඕනේ. මේ වார்த்தාවේ මේ ගොඩක් තොරතුරු තිබුණ නිසා මම මේ මාතෘකාව කතා කරන්නේ. ඒ නිසා යථාර්ථ සංකල්ප දෙක හම්බුනොත් දෙකම කමක් නැහැ. සැක නැත්තම් සැකයක් තියෙනවා නම් නැත්තම් මූලික අවදී නැන්නේ පුළුවන් තරම් යථාර්ථයට හිත දාන්න. ඒක තමයි යථාභූත ඥාන දර්ශනය කියලා කියන ඇත්ත ඇති හැටියෙන් දකින්න. එහෙම නැත්නම් මේක තමයි අනිච්චං කියලා කියන්නේ මේක තමයි දුක්ඛං කියලා කියන්නේ ඔක්කොම සංකල්ප වෙන්න පුළුවන්. ඒව එතකොට මනෝමූල தত্ত্ব නැත්නම් චින්තාමය ඒක ආවොත් අර සතියේ තියෙන අහිංසකම නැති වෙනවා. සතියේ තියෙන අවංක ගතිය, ඍජු ගතිය නැති වෙනවා. මොකද සංකල්ප ඕන එකක් වෙන්න පුළුවන්. අතීත අනාගත වශයෙන් පැටලෙන්න පුළුවන්. රාග ద్వේෂ වශයෙන් පැටලෙන්න පුළුවන්. නැත්නම් යථාර්ථයේ එහෙම පැටලිලක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් ඒ විදිහට පරියන්ක ගැනයි මම මේ කියන්නේ. ඉතින් සක්මනේදීත් කිට්ටු හරියට තිබුණාට මොකද බරක් වගේ දැනෙනවා. ආයතරට ගියම ආය කිට්ටු වගේ දැනෙනවා. ඉතින් මේකදී අපි විනිශ්චය කරොත් බර වෙලාවේදී ඔන්න බර අඩු කරන්න කතා කරයි. හැල් වෙලා දැක්කේ අපෝ ඔය කෙට්ටු ඇඟේ උසේ ඇටියට බරමන්දි කියලා බර වැඩි කරන කතාවයි. නමුත් මේ විදිහට වෙනස් වෙනවා. ආන්නේ ස්වභාවය තව තවත් අත්දකින්නකොට අපි එව්ව මතින් තරංග ගහන ගතිය මතින් සැලසුම් කරන ගතිය මතින් ආයෝජන කරන ගතිය නැතුව මෙයා මේ විනාශ වෙන දෙයක් ට්‍රාන්සිෂන් එකක් කියව නැත්නම් මොකක්ද කියන්නේ මේ සංකතයක් එහෙම නැත්නම් ප්‍රවාහයක් කියලා දැකන දිගට කරනවා. තාම ඒ කියන්නේ තව අත්දැකීම් අධිකම තියෙනවා මේ දෘෂ්ටි කෝණයෙම ඉදිරිය බලන්න කියලා කියන්න පුළුවන්. අවසාන